පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති පහක් මුළුල්ලේම අපි කතා කළේ පටිච්ච සමුප්පාදයේහි එක් එක් අංග පිළිබඳව අද දවසට નિયમિતව තියෙන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං කියන මේ காரணා දෙක. අපි පසුගිය සතියේ කතා බහ කළා පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා හටගන්නා වේදනාව කියන තැනට එන තෙක් ඇති වෙන ඵල ධර්ම රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බව. ඒ කියන්නේ පෙර භවයේ අවිද්‍යාව නිසා පෙර භවයේ ගොඩනගන ලද කුසල කුසල සංස්කාර ධර්මයන් නිසා ප්‍රතිසන්දි විඥානයේ ජනිත වුණාට පස්සේ එතන පටන් නාම රූප සලායතන පස්ස වේදනා මේ ධර්මතා ටික වැළැක්විය නොහැකි ආකාරයෙන් මේ පංචස්කන්ධ ක්‍රියාවලියෙහි සක්‍රිය වෙනවා නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීමෙන් එතකොට මෙතනින් එහාට වේදනාපච්චය තණ්හා කියන තැන තමයි ඊළඟ කඩයිම තියෙන්නේ. අපිට වෙනස් කරනවා නම් වලක්වා ගන්නවා නම් වලක්වා ගන්න පුළුවන් වෙනස් කරනවා නම් වෙනස් කර ගන්නට පුළුවන් අවස්ථාව. එතකොට මේ පටිච්ච සමුප්පාදයේහි අංග 12 ගත්තහම ඒ අංග 12න් අපිට වෙනස් කළ හැකි අවස්ථා තියෙන්නේ අවස්ථා දෙකයි. එකක් තමයි අවිද්‍යාව අනිත් එක තමයි තණ්හා. එතකොට පෙර භවයේ අපට අවිද්‍යාව කියන තැන වළක්වාගෙන සම්මාදිට්ඨිය ප්‍රඥාව යථාබෝධය ලබන්නට පුළුවන් වුණා නම් මේ යන අවස්ථාව වෙනකොට භවතණ්හාව තවදුරටත් ඉතිරි නොවි අහෝසි කරගන්නට අපි සමත් වුණා නම් ඒ අවිද්‍යාව දුරු කරලා ඒතනත්තාට නැවත ප්‍රතිසන්දි විඥානයක් ජනිත වෙන්නේ නැහැ. එතකොට ඒ සංසාර ප්‍රවෘත්තිය එතනින් නිමා වෙනවා. නමුත් එහෙම නොවි අපි දැන් මේ අභිනව ආත්මභාවයේ ප්‍රතිසන්දි විඥානයක් ජනිත වුණා. ඒ ජනිත වුණු නිසා දැන් අපට එතන් පටන් නාම රූප සලායතන පස්ස වේදනා ඔය ටික සක්‍රිය වෙනවා. ඊළඟට අපිට දැන් මේ ජීවිතේ ඊළඟට වෙනස් කරන්න තියෙන තැන තමයි මේ කියන තණ්හා. ඒතර දැන් තණ්හාව දුරු කරන්නට පුළුවන් කමක් නැහැ අර කියන අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ නැතිව. ඒ නිසා අවිද්‍යාව අඩු වෙන අඩු වෙන තරමට තමයි අපිට තණ්හාව දුරු කරන්නට පුළුවන් එතකොට මේ අවිද්‍යාව සහ තණ්හා කියන காரணා දෙක තමයි මේ සමස්ත පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ මෙහෙම නැත්නම් අපි කතා කළා මේ අංග 12කින් යුක්ත වූ පටිච්චසමුප්පාදයෙන් දක්වන්නේ සත්වයාගේ සංසාර ප්‍රවෘත්තිය. සංසාර ප්‍රවෘත්තිය කියලා කියන්නේ භවෙන් භවේ භවෙන් භවේ සම්බන්ධ වෙමින් දීර්ඝ කාලයක් ගලාගෙන යන ආකාරය. එතකොට මේ සංසාර ප්‍රවෘත්තිය සම්බන්ධව තථාගතයන් වහන්සේ අංග 12ක් දක්වලා තිබුණාට අපිට මේක නැවැත්වීම සඳහා අංග දෙකයි අපිට අහෝසි කරන්නට තියෙන්නේ. ඒ අංග දෙක තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ භව ප්‍රවෘත්තිය නැවැත්වීම සම්බන්ධව මාර්ගය දේශනා කරනකොට ආරෂ්ඨාංග මාර්ගයේ හැටියට එහි මුලටම සම්මා දිට්ඨිය දේශනා කරන්නේ. එයිද සම්මා දිට්ඨියෙන් තමයි අවිද්‍යාව, මෝහය දුරු කරන්නේ. ඒ අවිද්‍යාව හෙවත් මෝහය දුරු වෙන දුරු වෙන තරමට තමයි ඒ තනත්තාගේ තෘෂ්ණාව දුරු කරන්නට සමත් වෙන්නේ. අවිද්‍යාව දුරු නොකරන තාක් තෘෂ්ණාව දුරු කරන්නට ඒ තනත්තා සමත් වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු නොකොට ඒ තනත්තා තෘෂ්ණාව දුරු කරන්නට දේවල් අත්හරින්නට වෑයම් කරනවා නම් එතන යම්කිසි බලහත්කාරකමකින් කරන වැඩක්. එහෙම නැත්නම් වෙනත් යම්කිසි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇතිව කරන වැඩක්. එහෙම නැත්නම් දැන් මේ සරල දෙයක් පොඩි දෙයක් අතහැරලා ඊට වඩා ලොකු ප්‍රතිලාභයක් ලැබීමේ අපේක්ෂාව මත කරන දෙයක්. අන්න ඒ වගේ වෙනත් ධර්මයක් මත තමයි අපිට දේවල් අතහරින්නට වෙන්නේ. අර අවිද්‍යාව පවතින තාක්කල්. ඒ නිසා ලෝකේ හුඟක් දෙනා අනිත් අයට උදව් කරන්නේ, පරිත්‍යාග කරන්නේ, කැපකිරීම කරන්නේ කවර හෝ ප්‍රතිලාභයක් අපේක්ෂා කරගෙන. ඒතකොට මේ ප්‍රතිලාභය කියලා කියන්නේ Tamanට ලැබෙන දෙයක්. ඒ කියන්නේ Tamanට කුසලය හෝ එහෙම නැත්නම් වෙනත් යම්කිසි භෞතික ප්‍රතිලාභයක් හෝ මට මෙන්න මේ ටික මේකෙන් ලැබෙනවා. කියන පදනමේ තමයි අපි හුඟක් වෙලාවට දේවල් අනිත් අයට පරිත්‍යාග කරන්නට අතහරින්නට පෙළඹෙන්නේ. එතකොට එහෙම ඒබඳු සම්මුතියකින් තොරව අපට ලෝකය අතහරින්නට පුළුවන් වෙන්නේ මේ කියන විද්‍යාව පහළ වෙන තැන. ඒ කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය හරියට ප්‍රකට වෙන තැන. ඒ නිස්සාරත්වය ප්‍රකට නොවන තාක්කල් එතනටාට වේදනා පච්චය තණ්හා මේ වේදනාව නිසා තෘෂ්ණාව ජනිත වීම සක්‍රිය වෙනවා. එතකොට ඒ තෘෂ්ණාව ජනිත වෙන්නේ කොහොමද කියන බව පැහැදිලි කරනවා විශේෂයෙන් විභංග ප්‍රකරණයෙහි තත්ත කතම වේදනා පච්චය තණ්හා. එහි වේදනා වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව හටගන්නවා කියලා කියන්නේ කුමක්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් එහි තණ්හාව සය ආකාරයකින් දක්වනවා. ඒ සය ආකාරයකින් දක්වන්නේ ඇයි? දැන් අපේ ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාවත් පසුගිය සතියේ අපි කතා කළා ස්පර්ශය නිසා හටගන්න වේදනාව සය ආකාරයි. අර රූපය නිසා ඇස මුල් කොටගෙන හටගන්නා වේදනාව චක්කු සම්පස්සජ වේදනාව. ඊළඟට කන සහ ශබ්දය පදනම් කොටගෙන ඇතිවෙන වේදනාව සෝත සම්පස්සජ වේදනාව. එතකොට අන්න ඒ විදිහට මේ ෂඩේන්ද්‍රයන් මූලික කොටගෙන වේදනාව සයාකාරයකින් ජනිත වෙන නිසා ඒ සයාකාර වූ වේදනාව පාදක කොටගෙන සයාකාර වූ තෘෂ්ණාවක් ජනිත ඒ ගැන තමයි මෙහි පැහැදිලි කරන්නේ. ඒ වේදනාපච්චය තණ්හා කියන්නේ කොමක්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් ඒ තෘෂ්ණාව සයාකාරයකින් ජනිත එතකොට කුමක්ද තණ්හාව කියලා කියන්නේ? අරමුණ රස විඳි දැන් අපි පෙර දිනෙහි පැහැදිලි කළානේ වේදනා කියලා කියන්නේ අරමුණු රසය ලැබීමයි කියලා. එතකොට මේ වේදනාව තුන් ආකාරයකින් ලැබෙන්නට පුළුවන් සුඛ දුක්ඛ උපේක්ඛා. මානසික වශයෙන් සෝමනස්ස දෝමනස්ස වශයෙන් ලැබෙන්නට පුළුවන්. එතකොට සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන මේ පස් ආකාරයකින් මේ වේදනාව හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ පස් ආකාරයකින් හඳුනා ගන්නා වූ වේදනාව පිළිබඳව ඇතිවෙන කැමැත්ත එය ආස්වාදනය කරන ගතිය නැවත නැවත ලබන්නට ඕනෑය කියලා හිතන ගතිය නැවත නැවත පවත්වා ගන්නට ඕනෑය කියලා හිතන ගතිය එතකොට මෙන්න මේ ගුණය තමයි මෙතන තණ්හා කියලා හඳුන්වන්නේ. එතකොට තණ්හාව ප්‍රධාන වශයෙන්ම තුන් ආකාරයකින් ජනිත වෙනවා. ඉන්ද්‍රයන් පිනවීමේ කැමැත්ත ඒ ඉන්ද්‍රිය පිනවන්නා වූ ආරම්මණයන් අත්පත් කරගැනීමේ කැමැත්ත ඒ ආරම්මණයන් නැවත නැවත පවත්වා ගැනීමේ කැමැත්ත එතකොට ඔය විදිහ ඔය ගති ලක්ෂණ තමයි මේ තෘෂ්ණාවෙහි පවතින්නේ එතකොට මේ බඳු ගති ලක්ෂණ වලින් යුක්ත වූ ආරම්මණය ආස්වාදනය කරන්නා වූ මේ මනෝභාවය එහෙම නැත්නම් මේ චෛතසික ධර්මයේ තමයි තණ්හා කියලා හඳුන්වන්නේ. ඒ තණ්හාව අර ඉන්ද්‍රිය හය මූලික කොටගෙන සයාකාරයකින් ජනිත වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් සයාකාරයකින් ජනිත වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ සයාකාරයකින් ජනිත වෙන තණ්හාව තථාගතයන් වහන්සේ තවත් තැන්වල පැහැදිලි කරනවා. එය තුන් ක්‍රමයකට සක්‍රිය වෙනවා. දැන් තණ්හාවේ ගති ලක්ෂණ වශයෙන් ගත්තහම එය ආස්වාදනය කිරීම මූලික කොටගෙන ඒ වගේම අත්පත් කර ගැනීම කියන ස්වභාවයේ මුල් කොටගෙන අත්පත් කරගත්තු දේවල් පවත්වන්නට තියෙන කැමැත්ත මූලික කොටගෙන පවතින ස්වභාවයක්. එතකොට ඒ ඒ කියන මූලික ගුණය ක්‍රම තුනකට සක්‍රිය වෙනවා. ඒ තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන්. ඒතර කාම තණ්හා කියලා කියන්නේ අර ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් අපි අරමුණු කරන්නට කැමති වෙන්න ප්‍රිය වෙන කාරණා නැවත නැවත ලබන්නට තියෙන කැමැත්ත. කාම තණ්හා. කාම කියලා කියන්නේ කැමති දේ. ඇයි කැමති වෙන්නේ? ඒ ඉන්ද්‍රයන්ගෙන් ලබන ආරම්මණයන්හි යම්කිසි ප්‍රිය කරන රසයක් තියනවා කියලා අපට දැනෙනවා. අන්නේ ප්‍රිය කරන රසය ලබන්න තියෙන උනන්දුව තමයි මේ තණ්හාව. එතකොට මේ නැවත නැවත ලබන්නට ඇති වෙන උත්සාහය කැමැත්ත තමයි කාම තණ්හා කියලා හඳුන්වන්නේ. එතකොට භව තණ්හා කියලා හඳුන්වන්නේ ඒ කියන ඒ ආස්වාදය පවත් විඳිමින් නැවත නැවත එය විඳින්මින් පවත්වා ගැනීමේ කැමැත්ත. ඉන්ද්‍රයන්ගෙන් කැමති වෙන ආස්වාදය විඳින්නට කැමති වෙන බව කාම තණ්හාවයි. එය නැවත නැවත විඳින්මින් පවත්වා ගන්නට, පවතින්නට කෙනෙක් හැටියට, සත්වයෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට මේ සසර ගමනේ ආස්වාදේ ලැබමින් පවතින්නට කැමති බව තමයි භව තණ්හාව කියලා කියන්නේ. අපි මීට පෙරත් බොහෝ අවස්ථාවල මේ සම්බන්ධව කතා කරලා තියෙනවා. හුඟක් දෙනෙක් අදහස් කරන්නේ භව තණ්හා කිව්වහම ඊළඟ භවයක උපදින්නට තියෙන කැමැත්ත වගේ අදහසක් තමයි හුඟක් දෙනෙක් ඇති කරගන්නේ. ඊළඟ භවයක් කියන කතාවක් නෙමෙයි. ඊළඟ භවයක් කියන කතා අදහසකින් නම් තණ්හාව ඇති වෙන්නේ. එහෙම වුණොත් සතුන් සිව්පාවුන් වගේ ඒ තිරස්චීන සත්වයින් ඒ බඳු සත්වයන් තවත් ආත්ම භාවයක උපදින්නට විදිහක් නැහැ. මොකද ඒ සත්වයන්ට ඊළඟ භවයක් කියන සංඥාවක්, අදහසක්, ආකල්පයක්, මනෝභාවයක්, චින්තනයක් ඒ බඳු දෙයක් ඇත්තේ නැති නිසා. නමුත් ඒ සතාසී උපාවක් පවා මිය යන සැනින්ම යලි ජනිත වෙන්නේ කොමක් නිසාද? අර කැමති දේවල් විඳිමින් පැවතීමේ ඕනෑකම තිරිසන් සතා පවා පුරා කුහුඹුවා තුල පවා ඒ කැමති දේ විඳින්මින් පැවතීමේ අපේක්ෂාව බලාපොරොත්තුව තියෙනවා. එතකොට ඒක තමයි මෙතන භව තණ්හා කියලා හඳුන්වන්නේ. ඊළඟට විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය හා බැඳී හටගන්නා වූ තණ්හා. උච්ඡේද දෘෂ්ටියයි කියලා කියන්නේ ආත්මයක් තියනවාය ඒ ආත්මය මරණින් මතු සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. මරණින් එහාට ඊළඟට දිගින් දිගට පැවැත්මක් නැහැ. මේ භවයේ මරණයත් එක්කලාම ආත්මය අහෝසි වෙනවා. එතනින් එහාට නැවත උත්පත්තියක් නැහැ කියන එක තමයි උච්ඡේද දෘෂ්ටිය. එතකොට සාස්වත දෘෂ්ටිය ඇති තැනත්තාටත් උච්ඡේද දෘෂ්ටිය ඇති තැනත්තාටත් දෙදෙනාටම තියෙනවා ආත්ම දෘෂ්ටිය. නමුත් මේ දෙදෙනාගේ ආත්ම දෘෂ්ටිය දෙවිධයකට තමයි පවතින්නේ. සාස්ෘත දෘෂ්ටි ඇති තැනත්තා ආත්මයක් තියනවාය එය භවෙන් භවය දිගින් දිගට එහෙම නැත්නම් සංසාර ගමනේ දීර්ඝ කාලයක් පවතිනවාය එය මරණයෙන් අහෝසි වෙන්නේ නැතය කියන ආකල්පය තමයි සාස්වත දෘෂ්ටිකය තුළ තියෙන්නේ. උච්ඡේද දෘෂ්ටිකය තුළ තියෙන්නේ ආත්මයක් පවතිනවාය කියන මූලික සංකල්පය උහුත් ඉන්නවා. නමුත් මරණයත් සමග ඒ ආත්මය අහෝසි වෙලා යනවා. මරණයෙන් පස්සේ ආ ඉතුරු වෙන ආත්මයක් නැහැ. ඒක තමයි උච්ඡේද දෘෂ්ටිය. දැන් මේ උච්ඡේද දෘෂ්ටිකයාට මරණයෙන් පස්සේ ආත්මයක් නැහැ කියන සංඥාවත් එක්ක දෘෂ්ටියත් එක්ක ඒතනත්තාට හැගෙන්න ගන්නවා මේ කැමති දේවල් විඳින්නට තියෙන්නේ මේ භවය පමණයි. මේ භවයෙන් පස්සේ මට ආපහු මේ දේවල් විඳින්නට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එහෙමනම් මේ ලැබිය යුතු ආස්වාදය මේ ලැබිය යුතු වින්දනය මේ ඉන්ද්‍රිය පිනවීම මේ භවය තුල හැකි උප්පරිමයෙන් විඳිනව ඇරෙන්නට ඊට පස්සේ අපිට ඒ සඳහා අවස්ථාවක් නැහැ කියන ආකල්පය මත අර සාමාන්‍ය කාම තණ්හාව අතික්‍රමණය කළ පෙළඹීමක් ඒ තනත්තාට ඇති වෙනවා කාමයන් පිළිබඳ සාමාන්‍යයෙන් ඉන්ද්‍රයන්ගෙන් කැමති වෙන දේ විඳින්නට කැමති බව කාම තණ්හාවයි විභව තණ්හාව කියන තැනදී ඒ ඒ කැමැත්තට එහා ගිය බලවත් වූ කැමැත්තක් ඇති වෙනවා පෙළඹවීමක් ඇති වෙනවා මනස තුලින් උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් බෞද්ධ හැටියට අපි මරණින් මරණයත් එක්කලා ආත්මය හොසි වෙනවා කියන දෘෂ්ටියක් අපි දරන්නේ නැහැනේ ආත්මයකුත් නැහැ කියන බව අපි දහමට අනුව පිළිගන්නවා නමුත් අපිට ඒක තාම ප්‍රත්‍යක්ෂ නැති නිසානේ අපි තාම සෝවාන් ඵලයටපත් වෙලා නැති නැත්තේ නමුත් බුද්ධ දේශනාව අනුව අපි පිළිගන්නවා මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ කියලා. නමුත් මරණයත් එක්කලා භව පැවැත්ම නිමා වෙනවයි කියලා බෞද්ධ හැටියට අපි පිළිගන්නේ නැහැ. මොකද මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිසා මරණින් මතු නැවත ජනිත වීමක් තියෙනවා. තෘෂ්ණාව අවිද්‍යාව තියෙන තාක්කල් කියලා අපි දන්නවා. දැන් එතකොට බෞද්ධයාට අර විදිහේ උච්ඡේද දෘෂ්ටියක් ඍජුව ඇති වෙන්නට තියෙන ඉඩකඩ අඩුයි. නමුත් අපිට මේ මේ භවය තුල සමහර අවස්ථාවල අර විභව තණ්හාවේ ගති ලක්ෂණ ප්‍රකට වෙන ආකාරය හඳුනා ගන්නට පුළුවන් සරල සිදුවීම් තුලින්. උදාහරණයක් හැටියට ගත්තොත් මත්පැන් බොන කෙනෙක් තීරණය කරනවා මම අසවල් පෝය දවසේ ඉඳලා මත්පැන් බීම නවත්තනවා. දැන් තමන්මයි තීරණය කරන්නේ. ඒ තමන්ම තීරණය කරලා තමන්ම මේක සුදුසු නැහැ මේකෙන් මම ගැලවෙන්නට ඕන කියලා හිතුවට දැන් අසවල් පොය දවසෙන් පස්සේ මම මේක නවත්තනවා කියලා හිතනකොට ඒ පොය දක්වා තියෙන ඉතිරි දවස් ටිකේ ඒතනත්තා තමන් කැමති සියල්ලම ගෙනවිත් බොණ්ඩ උත්සාහ කරනවා ඊළඟට අර වෙනදා සාමාන්‍යයෙන් ඒතනත්තාට ආස්වාදනීය පදනමක මත්තෙන් දිවට මේ ටික කාලය තුල ඒ ආස්වාදයෙන් ඔබට ගිහිල්ලා සමහර වෙලාවට සිහිසුන් නැති වෙනකම් පැත්ත වැටෙනකම් ඒතනත්තා බොන්න පෙළඹෙනවා ඊළඟට විවිධ වර්ග වෙනදාටත් වැඩිය ඒ මත්ද්‍රව්‍ය වර්ග ගෙනල්ලා ඒ තනත්තා පානය කරන්නට පෙළඹෙන්න පුළුවන්. ඇයි එහෙම පෙළඹෙන්නේ? දැන් ඒ තනත්තාමයි තීරණය කරන්නේ අසවල් පොය දවසේ ඉඳලා මම මත්පැන් බීම නවත්තනවා කියලා. ඒ නවත්තනවා කියලා හිතුවට දැන් ඔහුගේ මනස විසින්ම යම් කම්පනයක් ඇති කරනවා, යම් උත්තේජනයක් ඇති කරනවා. දැන් ඒ පොයෙන් පස්සේ මට මේක නැති වෙනවා. වෙන කවුරුවත් නැති කරලා නෙමෙයි තමන්ගේමයි තීරණය. තීරණය තමන්ගේ වුණාට දැන් මනස විසින් ලොකු කලබලයක් ඇති කරනවා. දැන් මේ පොයෙන් පස්සේ මේක විඳින්නට තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ නැති වෙන නිසා මේ පොය දක්වා තියෙන මේ දින ටික තමයි මට මේක විඳින්නට තියෙන උපරිම අවස්ථාව. ඒ නිසා ඒ අවස්ථාවේ උපරිම මම ප්‍රයෝජන ගන්නට ඕන කියන ආකල්පය ඇති වෙනවා. එතකොට ඒ මොකක් නිසාද අර අර අහිමි වීම ඒ කියන්නේ මෙතනින් පස්සේ මට මේක නැති වෙනවා කියන ආකල්පයත් එකලා. එතකොට උච්ඡේද දෘෂ්ටිය හා බැඳුණු තණ්හාව විභව තණ්හාවයි කියන්නේ ඔන්න ඔය අර්ථයෙන්. එතකොට ඊළඟ භවයක් නැහැ කියලා හිතනකොට මේ සමස්ත ආත්ම භාවය පිළිබඳව තමන්ට දැඩි බන්ධනයක් ඇති වෙනවා මේ කොහොම හරි මේ ඉන්ද්‍රිය පිනවන්නට ඕන මේ භවය තුල කියලා එතකොට එච්චර එහාට යන්නේ නැතිව තව සතියකින් මාසෙකින් අවුරුද්දකින් තව දවස් කීපෙකින් මට මේ අවස්ථාව අහිමි වෙනවා කියලා දැනෙච්ච ගම ඒ දේ නැවත නැවත වින්දනය කිරීමේ ලොකු කැමැත්තක් ඇති ඊළඟට අපි හිතමු එච්චර ඈත යන්න ඕනේ මේ ලැබිච්ච අවස්ථාව මට නැවත ලැබෙන්නේ නැහැ කියලා යම් කාරණයක් සම්බන්ධව Tamanට හිතුණා. දැන් මේක බොහෝ අවස්ථාවල ස්ත්‍රී පුරුෂයන් කාමයට පොළඹ වන සාධකයක් බවටත්පත් වෙනවා මේ විභව තණ්හා. ඒ කියන්නේ දැන් අපි හිතමු යම් ස්ත්‍රියකට අයථා විදිහට පුරුෂයෙක් ඇසුරු කරන්නට අවස්ථාවක් සැලසෙන. යම් පුරුෂයෙකුට අයථා විදිහට ස්ත්‍රියක් ඇසුරු කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒතකොට ඒතනත්තට හිතුනොත් එහෙම ජීවිතේ ආයේ කවමදාකවත් මට මෙබඳු අවස්ථාවක් එළඹෙන්නේ නැහැ. එහෙම හැඟීමක් ඇති වුණොත් එතනින් එහාට ලැජ්ජ බය සදාචාරය පින්පව් ඒ සියලු කතාවන් යටපත් වෙලා මේ ලැබිච්ච අවස්ථාව අත්හැරියොත් මේ මේ අවස්ථාව නැති වුණොත් ඒක ලොකු අලාභයක් වගේ ලොකු ගිලිහීමක් වගේ ලොකු අහිමිවීමක් වගේ ආය කිසිදාක ජීවිතේ සසර ගමනේ මෙහෙම අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ වගේ ඇති කරනවා මනස ඇතුලෙන් ලොකු කම්පනයක් ඒ කම්පනය තුලින් අධිමාත්‍රාවෙන් මනස පොළඹවන. එතකොට එබඳු තැනකදී ඒ තනත්තා අර හොඳ නරක පින්පව් සදාචාරය සමාජ අපවාදය එතකොට තමන්ගේ වගකීම් යුතුයකම් තමන්ගේ සීලය මේ සෑම දෙයක්ම අමතක වෙන මට්ටමකට ඒ තනත්තාගේ මනස පෙළඹෙන්නට පුළුවන් අර කියන විභව තණ්හාවත් එක්ක ඉතින් ඔන්න ඔය විදිහට මේ තණ්හාව ක්‍රම තුනකට සක්‍රිය වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ක්‍රම තුනටම සක්‍රිය වෙන මේ කියන තණ්හාව ජනිත වෙන්නේ කුමක් නිසාද? වේදනා පත්‍ය. මේ වේදනාව පාදක කොටගෙන. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ඛා වේදනාව. දැන් අපිට මෙතනදී බොහෝ දෙනෙකුට ඇති වෙන ගැටලුවක් තමයි දැන් සුඛ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙන්නට පුළුවන්. සෝමනස්ස වේදනාවක් නිසා තණ්හාවක් ඇති වෙන්නට පුළුවන්. දුක්ඛ වේදනාව නිසා දෝමනස්ස වේදනාව නිසා කොහොමද තණ්හාව ඇති වෙන්නේ? උපේක්ඛා වේදනාව කියලා කියන්නේ සෞම්‍ය තත්ත්වයක්. මධ්‍යස්ත තත්ත්වයක්. ඒ ගැන කොහොමද තණ්හාව ඇති වෙන්නේ? සමහර කෙනෙකුට ඒ පිළිබඳව පැහැදිලි නැති අවස්ථා මතුවෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන බව විශේෂයෙන් අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව පටිච්චසමුපාද විවරණය පොතේ ඉතාම ලස්සනට ඒ කාරණා පැහැදිලි කරනවා. දැන් සත්ව సంతානෙහි ප්‍රතඥන සත්වය එහෙම නැත්නම් තෘෂ්ණාව දුරු නොකරන ලද සෑම සත්වයකම සුඛ සෝමනස්සයන්ට තමයි ප්‍රිය කරන්නේ. සුඛ වේදනාව සහ සෝමනස්ස වේදනාවට. එතකොට සුඛ වේදනා කියලා කියන්නේ තමන් ඉන්ද්‍රියන්ගෙන් අත්විඳින්නා වූ සුඛ සහගත ස්වභාවය. සෝමනස්ස කියලා කියන්නේ ඒ ලැබෙන්නා වූ සුඛය නිසා හෝ එහෙම නැත්නම් ප්‍රියශීලී බව නිසා මානසික වශයෙන් තමන් අත්විඳින්නා වූ ප්‍රසන්න ස්වභාවය. දැන් අපි ගත්තොත් මේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය කයට අරමුණු වෙනවා යම්කිසි සෞම්‍ය ස්වභාවයක්. Taman ප්‍රිය කරන කයට ප්‍රියශීලී වූ කය ප්‍රබෝධමත් කරන යම්කිසි සුවදායක ස්පර්ශයක් ලැබෙනවා. අන්න සුඛ වේදනා. ඊට පස්සේ සුඛ වේදනාව ඇති වෙච්ච අවස්ථාව සිහිපත් වෙන සිහිපත් වෙන වාරයක් පාසා අපට සෝමනස්සයක් ජනිත වෙනවා. අර සුඛ වේදනාව ඇති වෙන මොහොතෙත් මනසේ ප්‍රසන්න ගතියක් ඇති වෙනවා. කයේ වගේම මනසෙත් ප්‍රබෝධමත් ගතියක් ඇති වෙනවා. ඒක තමයි සෝමනස්. කයට දැනෙන ගතිය සුඛයයි, මනසට දැනෙන ස්වභාවය සෝමනස්සයයි. එතකොට අර වස්තුන් ස්පර්ශ කිරීමේදී මුදුමලක ස්පර්ශයන් සෞම්‍ය ස්පර්ශයන් Taman ප්‍රිය කරන ඉෂ්ට වූ ස්පර්ශයන් ලබනකොට සුඛයකුත් ලැබෙනවා ඒත් එක්කම මානසික වශයෙන් සෝමනස්සයකුත් ජනිත වෙනවා එතකොට සුඛය කියන එකත් මානසිකව තමයි ස්පර්ශ කරන්නේ. වෙන කයට විතරක් මල සිරුරකට සුඛයක් ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒක කාය ඉන්ද්‍රිය හරහානේ ක්‍රියාත්මක වෙන්නේ. කාය ඉන්ද්‍රිය ඇසුරු කොටගෙනනේ ඒ කාය විඥානේ පහළ වෙන්නේ. ඒ නිසා ඒ අපි හඳුනාගන්නේ කය නැමැති ඉන්ද්‍රිය පාදක කොටගෙන ජනිත වුණු අවස්ථාව. ඒක හුදෙක් මනසින් විතරක් ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අර මනසින් පමණක් මතුවෙන කාරණේ තමයි සෝමනස්සය. එතකොට දැන් කයට ඇතිවෙන සෞම්‍ය ස්පර්ශය නිසා ඒ මොහොතේම සුඛයක් ජනිත වෙනවා සෝමනස්සයක් ජනිත වෙනවා. ඊට පස්සේ පස්සේ නැවත නැවත අර කයට දැනිච්ච සුඛ සහගත වේදනාව අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනකොටත් නැවත සෝමනස්සයන් ජනිත වෙන්නට පුළුවන්. අර මනසට ජනිත වෙච්ච සෝමනස්ස වේදනාව නැවත නැවත අරමුණු වෙනවා. ඒක අරමුණු වෙනකොටත් යලි යලි සෝමනස්ස වේදනාවන් ඇති වෙන්නට පුළුවන්. මේ විදිහට චක්කු ඉන්ද්‍රියට යම් රූපයක් අරමුණු වෙනකොට ඒ අරමුණ නිසා ඒ අරමුණ මනසින් ගැනීම නිසා ඇති වෙන ස්වභාවය නිසා මේ දෙකෙන්ම අපට යම්කිසි සුඛ සෝමනස්ස ස්වභාවයක් ජනිත වෙනවා. එතකොට දැන් අභිධර්මයේ පැහැදිලි කරනවා ඇසින් අපි රූපයක් දැක්කහම ඒ ඇසින් දකින රූපය පාදක කොටගෙන ඇතිවෙනා වූ චක්කු විඥානය උපේක්ඛා සහගතයි. එතන සුඛ සහගත ස්වභාවයක්වත් සෝමනස්ස සහගත ස්වභාවයක්වත් නැහැ. උපේක්ඛා සහගත ස්වභාවයක් තමයි චක්කු විඥානය තුල ජනිත වෙන්නේ. චක්කු විඥානයේ ඇතිවෙන වේදනා චෛතසිකයේ උපේක්ඛා සහගතයි. නමුත් ඒක උපේක්ඛා සහගත වුණාට එතනින් පස්සේ සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන ආදී ක්‍රියාත්මක වෙනකොට දැන් අපි මේවා මීට කලින් කතා කරලා තියෙනවා සම්පටිච්ඡන කියලා කියන්නේ අරමුණ පිළිගන්න. ඊළඟට සම්තිරණ කියලා කියන්නේ ඒ පිළිබඳව විනිශ්චය කරනවා. මොකක්ද මේ කොහෙන්ද මේ මේක හොඳ එකක්ද නරක එකක්ද? දැන් මෙහෙම යම්කිසි විමසීමක් කරනවා. එහෙම විමසීමක් කරනකොට పూర్වයේ ගත්තු සංඥා සංකල්ප මනෝභාවයන් අත්දැකීම් එක්කලා මේක ප්‍රියමනාප මම කැමති රූපයක් කියලා දැනුණොත් එතනින් එහාට සම්තිරණ මේක ආස්වාදනය කළ යුතු ලං කරගත යුතු පවත්වාගත යුතු ප්‍රියමනාප මට හිතවත් වූ දෙයක් කියන තීරණය ලැබෙනවා අන්නේ තීරණය ලැබිච්ච ගමන් එතනින් එහාට ඇතිවෙන ජවන්සිත්වල ප්‍රබල විදිහට අර රූපය අරමුණු කරමින් ඒ රූපයට ඇලුම් කරන ස්වභාවයේ තෘෂ්ණා මූලික සිත් පරම්පරාවක් ජනිත වෙනවා. එතකොට දැන් චක්කු විඥානය ජනිත වෙනකොට ඒ චක්කු විඥානයේ නැමැති සිතේ තියෙන දැන් වේදනා කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්නේ. ඒතර චක්කු විඥානයේ ඒ වේදනා චෛතසිකය තියෙනවා. ඊට පස්සේ සම්පටිච්ඡන සිතේ, සම්තිරණ සිතේ, වොත්තපන සිතේ, ජවන සිතේ මේ හැම සිතකම මේ වේදනා චෛතසික ක්‍රියාත්මක වෙනවා. එතකොට චක්කු විඥානයේ නැමැති සිතේ වේදනා චෛතසිකේ ක්‍රියාත්මක වෙනකොට ඒක උපේක්ඛා සහගතවයි ක්‍රියාත්මක. නමුත් ඊට පස්සේ ඒ පිළිබඳව අර මනසින් දෙන තීරණය නිසා එතනින් එහාට ඒ ඒ පිළිබඳව ආස්වාදනීය වූ සෝමනස්ස සහගත මනෝභාවයන් එතනින් එහාට ජනිත. එතකොට මේ විදිහටම තමයි සෝත, ඝාන, ජීවහා ඉන්ද්‍රියන්ගෙන. කාය ඉන්ද්‍රියෙහි ස්වභාවය තමයි ඒ කාය විඥාණයම සුඛ වශයෙන් එතන ස්පර්ශයේ රළු නිසා එතන සුඛ දුක්ඛ කියලා පැහැදිලිවම ගන්නවා. එතනින් එහාට මානසික වශයෙන් සෝමනස්ස දොමනස්ස වශයෙන් ගන්නවා. දැන් අපි පැහැදිලි කරන්නට ගියේ සමහර කෙනෙකුට ගැටලුවක් ඇති වෙනවා. සුඛ සෝමනස්ස දෙකේදී අපි ආස්වාදනීය ගතියකින් ඒ පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙන්නට පුළුවන්. ඒක අපිට තේරෙනවා. හැබැයි දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියන දේවල් වලදී කොහොමද තණ්හාව ජනිත වෙන්නේ? දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කිසිම වෙනසක් නැතුව වේදනාපච්චය තණ්හා කියලා ඍජුවම දේශනා කරා. ඒතර වේදනාපච්චය තණ්හා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා නම් අර දුක්ඛය නිසා කොහොමද තණ්හාව ඇති වෙන්නේ? දෝමනස්සය නිසා කොහොමද තණ්හාව ඇති වෙන්නේ? උපේක්ඛාව නිසා කොහොමද තණ්හාව ඇති වෙන්නේ? එතකොට ඒක වෙන්නේ කොහොමද කියන බව මහානායක හඳුර ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. ඒක ටිකක් දීර්ඝ විස්තරයක් තියෙන්නේ. එතකොට දැන් එහිදී සිද්ධ වෙන්නේ මෙහෙමයි. තමන් ඉන්ද්‍රයන්ගෙන් ප්‍රිය කරන සෞම්‍ය වූ ඉෂ්ඨ ආරම්මණයක් ලැබෙනකොට අපි හිතමු ඇසට ප්‍රියමනාප අරමුණක් ලැබෙනවා. ඒ ඇසට ලැබෙන ප්‍රියමනාප අරමුණ නිසා අපට ඍජුවම තෘෂ්ණාව ඇති වෙනවා. ඒ මොකද එහි ඇති වෙන සුඛ සෝමනස්සය නිසා. කයට යම්කිසි සෞම්‍ය ආරම්මණයක් ස්පර්ශ වෙනවා. ඒ ඒ ස්පර්ශ වීම නිසා අපට ඍජුවම ඒ පිළිබඳව සුඛ සෝමනස්යන් ජනිත වෙනවා. නමුත් අර කයට ස්පර්ශ වෙන වේදනාව දුක් සහිත නම් පීඩාකාරී නම් ඒ පීඩාව පාදක කොටගෙන වහාම නැවත අපට අර සුඛ වේදනාව කැමති වෙන සුඛ වේදනාව ලං කර ගැනීමේ අවශ්‍යතාවය මේ දුක් වේදනාව වහාම දුරු කරගෙන ඒන් ගැලවිලා ඒන් බේරිලා ඒන් පලා යමින් අර සුඛ සහගත ස්වභාවයක් ආස්වාදනය කිරීමේ ඕනෑකමක් නැවත නැවත අපේ මනසේ ජනිත දැන් වේදනාව සුඛ සහගත නම් එය විඳීමේ තෘෂ්ණාවක් මතුවෙනවා වේදනාව දුක්ඛ සහගත නම් එය ප්‍රතික්ෂේප කරලා එය බැහැර කරලා එයින් මිදිලා කෙසේ හෝ සුවදායක තත්වයක් ස්පර්ශ කිරීමේ කැමැත්තක් ඇතිවෙනවා. දැන් අපි සරල උදාහරණයක් හැටියට ගත්තොත් අපි වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුළ යම් යම් අපහසුතා ඇති වෙනවා නම් කකුල නමාගෙන ඉන්නකොට හිරි වැටෙනවා කැක්කුම අල්ලනවා දැන් හිරිවැටෙනකොට කැක්කුම අල්ලනකොට අපි මොකද්ද කරන්න උත්සාහ කරන්නේ කවර හෝ උපක්‍රමයකින් මේ පීඩාව දුරු කරගෙන සහනශීලී තත්ත්වයක් ගොඩනගා ගන්නට වෑයම් කරන එතකොට අපිට නිදහසේ ඉරියව් වෙනස් කරන්න පුළුවන් නම් අපි නිදහසේ ඉරියව් වෙනස් කරනවා. අපි යම්කිසි සබාවක ඉන්නවා නම් අපි භාවනා කරන ගිහිල්ලා ඒ භාවනා ඉරියව්වක ඉන්නවා නම් ඒත් අපි වෑයම් කරනවා කොහොම හරි මොකක් හරි උපක්‍රමයක් කරලා පොඩි චලනයක් කරලා හරි පොඩි වෙනසක් කරලා හරි එහාට මෙහාට පොඩ්ඩක් කකුල වෙනස් කරලා හරි ඊළඟට කඳ එහාට මෙහාට වෙනස් කරලා හරි පොඩ්ඩක් අර පීඩාව දුරු කරගෙන සහනදායි තත්ත්වයක් ගොඩනගා ගන්න වෑයම් කරනවා එහෙම නැත්නම් අපි හිතමු එහෙම මොකුත් අපි ඉරියව්වේ වෙනසක් කරන්න. ඊට පස්සේ අපි උත්සාහ කරනවා වේදනාව වේදනාව වේදනාව කියලා ඒ පිළිබඳව මෙනෙහි කරන්න මොකද්ද පරමාර්ථය මේ ඉක්මනට මේ වේදනාව නැති කරගන්න. අපි පෙරත් කතා කරලා තියෙනවා එහෙම කරනකොට ඒක වේදනානුපස්සන සතිපට්ඨානයක් වෙන්නේ නැහැ. එතනදී අපිට සිහිය පිහිටවා ගන්නවා දැන් අපි ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිහිය පිහිටවා ගන්නකොට අපි ආස්වාස ප්‍රස්වාසය නැති කරගන්න දඟලන්නේ නැහනේ තියෙන ආස්වාස ප්‍රස්වාසය අධ්‍යයනය කරන්න ඒ පිළිබඳ ਵਿਚාරපූර්වකව අවධානය පැවැත්වීමයි කරන්නේ. ඒ වගේ වේදනානුපස්සනාව වඩනවා නම් ඇත්තටම දුක්ඛ වේදනාව දුරු කරගන්න උත්සාහ කිරීම නෙමෙයි කල යුත්තේ සති සම්පජඤ්ඤේ යුක්තේ දුක්ඛ වේදනාව අධ්‍යයනය කිරීම, පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම ඒකයි කල යුත්තේ සිහිනුවණින් යුක්තව. නමුත් අපේ මනස වැඩිපුරම පෙළඹෙන්නේ වේදනා වේදනා වේදනා කියලා කොහොම හරි සිහි කරලා මෙනෙහි කරලා අර වේදනාව අඩු කරගන්න. දැන් මේ මොකක්ද උත්සාහය? දුක්ඛ වේදනාව ඇති වෙනකොට ඒ දුක්ඛ වේදනාවෙන් ඔබට ගිහිල්ලා ඒකෙන් ගැලවිලා ඒකෙන් නිදහස් වෙලා ඒකෙන් මිදිලා සුවය ලං කරගන්නට දරන ප්‍රයත්න. අන්න ඒ විදිහට තමයි වේදනා පච්චය තණ්හා දැන් කෙලින්ම සුඛ වේදනාව දැනෙනකොට අපි ඒකම ආස්වාදනය කරනවා එහෙම නැතු ඒක කටුක විදිහට දැනෙනවා නම් අපි ඒ කටුක දෙයට නෙමෙයි යලොම් කරන්නේ ඒ කටුක දේ ප්‍රතික්ෂේප කරමින් ඒක බැහැර කරමින් වහාම අර අපි ප්‍රිය කරන සුවදායක తত্ত্বයක් తত্ত্বයක් සොයා ගන්නට අපි වෑයම් කරනවා එතකොට දුක් වේදනාව ස්පර්ශ වීමේදී නැවත අපේ චිත්තසංතානේ තණ්හාවමයි ජනිත වෙලා තියෙන්නේ. ඊළඟට අපි සෝමනස්ස වේදනාව ඇති වෙනකොටත් ඒ විදිහට අපි ඒක කෙලින්ම ආස්වාදනය කරනවා. හැබැයි දෝමනස්ස වේදනාව ඇති වෙනකොට අපි වෑයම් කරනවා ඒ දොම්නසින් මිදෙන්නට. අපිට චිත්ත පීඩාවක් ඇති වෙනකොට සිතට වෙහෙස කර තත්වයක් ඇති වෙනකොට ප්‍රියශීලී පිරිපුන් මනෝභාවයක් ඇති නොවෙනකොට අපිට ඕන වෙනවා මේ මානසික පීඩාවෙන් නිදහස් මේ මානසික ආතතියෙන් නිදහස් මේ මානසික ව්‍යාධියෙන් සිත මුදවගෙන යම්කිසි සුවදායක ආස්වාදනීය මනෝභාවයක් ජනිත කරගන්න අපට ඕන වෙනවා. ඉතින් ඒ සඳහා අපි සමහර වෙලාවට යම් යම් ලෞකික වශයෙන් ආස්වාදනීය දේවල් වල යෙදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධර්මානුකූල ක්‍රමවල අපි යෙදෙන්නටත් පුළුවන්. ඒ දෝමනස්සය දුරු කරගන්න. ඒ කියන්නේ දැන් අපේ සිතට යම්කිසි තැවුලක් ඇති වෙනකොට අපි ධර්මානුකූලව වෑයම් කරනවා. ඒ සිත තැවුල දුරු කරගන්නට යහපත් වූ සුවදායක අරමුණක පිහිටුවා ගත්තොත් මේ මේ මේක සැහැල්ලු කරගන්නට පුළුවන් කියලා අපි අහලා තියෙනවා අපි දැනගෙන තියෙනවා ඒ නිසා වහාම අපි සුවදායක අරමුණක් මෙනෙහි කරන්න පටන් ගන්නවා බුදු ගුණ සිහි කරන්න පටන් ගන්නවා එහෙම නැත්නම් ආනාපාන සතියට අවධානය යොමු කරනවා මේ කවර හෝ ක්‍රමයකින් අපි සමත වශයෙන් වෑයම් කරනවා අර ධම්නස් සහගත මානසිකත්වයේ වෙනුවට සොම්නස් සහගත ප්‍රියශීලී සෞම්‍ය මානසික තත්ත්වයක් ගොඩනගා ගන්නවා එතකොට අපි එක පැත්තකින් සමත ක්‍රමය තුල යම්කිසි මානසික සංවර්ධනයක් සඳහා පසුබිමකුත් එතන හැදෙනවා. හැබැයි ඒ කියන සංවර්ධනය තුල වුණත් අපි තෘෂ්ණාවෙන් මිදෙලා නැහැ. එතකොට ඒ සමත ක්‍රමය තුල අපි මේ වෑයම් කරන්නේ කුමක් ලබන්නටද? අර කියන සුවදායක සෝමනස්ස සහගත අත්දැකීම විඳින්නට. ඉතින් බොහෝ භාවනා කරන අය මෙන්න මේ පටලැවිල්ලේ හිර වෙනවා. මෙතන පටලැවෙනවා. ඒ කියන්නේ භාවනාවට වාඩි වෙන්නෙම භාවනා කරනවා කියලා අපේක්ෂා කරන්නෙම භාවනා කරන්න යන්නෙම ඒවා සොයන්නෙම මොකටද මේ පීඩාව අඩු කරගෙන සුවෙන් ඉන්න කායික පීඩාව දුරු කරගන්න මානසික පීඩාව දුරු කරගන්න කායික වශයෙන් සුවදායක තත්වයක් ඇති වෙනවා නම් මානසික වශයෙන් සුවදායක තත්වයක් ඇති වෙනවා නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ එතකොට <laughs> කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි සුවදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මොකටද භාවනා කරන්නේ? පින්නතුනි, ඒ ඇති වෙන සුවය අපි භාවනා කරලා නිවන් අවබෝධ කරලා සුවයක් තමයි අපේක්ෂා කරන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ සුවය දෙයාකාරයි වේදිත සුඛය සහ අවේදිත සුඛය කියලා. දැන් මේ වේදිත සුඛය අරමුණු කරන්න කරන්න අපේ තෘෂ්ණාව තමයි වර්ධනය වෙන්නේ. කාම තණ්හාව, කාම ඡන්දය, අපි කැමති කරන සුඛ සෝමනස්යන් විදීමේ කැමැත්ත. සැබෑවට නිවනෙහි පවතින්නේ අවේදිත සුඛයක්. එතකොට මේ අවේදිත සුඛය ගොඩක් වෙලාවට අපේ මනසින් ස්පර්ශ වෙන්නේ නැහැ. අපිට ඒක අරමුණු වෙන්නේත් නැහැ. අපි හුඟක් වෙලාවට වෑයම් කරන්නේ අර වේදිත සුඛය සොයන්නට, එය ලබන්නට, එය ආස්වාදනය කරන්න. ඉතින් ඒ නිසා අපි සමත භාවනාව කළත් විදර්ශනා භාවනාව කළත් සමහර වෙලාවට අර තෘෂ්ණා මූලික අපේක්ෂාවෙන් මිදිලා නැහැ. ඒ නොමිදෙන තාක්කල් ඒ තනත්තාගේ ඒ අපි හිතමු විදර්ශනා භාවනාවයි කරන්න කියලා. එතකොට ඒ නොමිදෙන තාක්කල් ඒ තනත්තාගේ සතිය, සමාධිය, එතකොට වීරය, ඒ කිසිවක් එතකොට බොජ්ජංග ධර්ම හැටියට මාර්ගාංග ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ ඇයිද? දැන් අපි පෙර දිනක කතා කළා සිහිය මතුවෙච්ච පමණට ඒක බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. ඒකාග්‍රතාවයේ මතුණු පමණට ඒක බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. සිහිය බොජ්ජංග ධර්මයක් වෙන්නේ සිහිය හැටියට අරමුණත් මනසත් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අවධානය පවත්වීම සිහිය. එතකොට ඒ සිහිය බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී කියන මේ ගුණාංගයන්ගෙන් යුක්ත වුණොත් විතරයි ඒ සතිය එහෙම නැත්නම් සිහිය කෙලස් නසන්නට උදව් වෙන විමුක්තියට සහාය වෙන බොජ්ජංග ධර්මයක් මාර්ගාංග ධර්මයක් බවට පත් වෙනවා. ඒතර මොකද්ද ඒ කිව්ව කාරණා ටික? විවේක නිස්සිත විවේක කියලා කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදිවේක. කාය විවේක කියලා කියන්නේ කායික වශයෙන් වැඩ අඩු බව, චිත්ත විවේක කියලා කියන්නේ නීවරණයන්ගෙන් සිත නිදහස් වෙන බව, උපදි විවේක කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් සිත නිදහස් වෙන බව. එතකොට කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම සඳහායි මේ ප්‍රයත්නය. එහෙම නැතුව කායික මානසික සුඛාස්වාදයක් සුඛ සෝමනස්සයක් විඳින්නට නෙමෙයි මේ සිත කිලිටි කරන කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගන්නටයි කියන අවබෝධය ඇතිව ඒ සඳහායි අපේ සිහිය, අපේ වීර්ය, අපේ ඒකාග්‍රතාවය අපි මෙහෙයවිය යුත්තේ. ඊළඟට විවේක මිශ්‍රිත ඊළඟට විරාග නිස්සිත විරාග කියලා කියන්නේ රාග කියලා කියන්නේ ඇලෙන ගති. එතකොට මේ ඇල්මෙන් සිත නිදහස් කරගන්නටයි. දැන් එතකොට සුඛය සෝමනස්සේ අපේක්ෂා කරනවා කියන්නේම එතන ඒ ආස්වාදයත් එක්කලා සිත ඇලෙනවා. සිත බැඳෙනවා. එතකොට මේ ප්‍රයත්නය ඒ විදිහට ආස්වාදයක් විඳින්න නම් සුඛයක් ලබන්නට නම් එතන තියෙන්නේ රාග නිස්සිත ගතියක්. ඇලෙන ගතිය, බන්ධනය වෙන ගතිය. එතකොට ඒ ඒ සිහිය, ඒ ඒකාග්‍රතාවය, ඒ වීර්ය බොජ්ජංග ධර්මයක් වෙන්නේ, මාර්ගාංග ධර්මයක් වෙන්නේ විරාග නිශ්චිත මේ ප්‍රයත්නය මේ සිහිය මේ ඒකාග්‍රතාවය මම ප්‍රගුණ කරන්නේ කුමක් සඳහාද ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගෙන අරමුණු වල ඇලෙන බැඳෙන ගතිය වළක්වන්නටයි අරමුණු වල ඇලෙන බැඳෙන ගතිය නවත්වන්නටයි කියන අවබෝධයේ ඇතිව සිහිය පවත්වන්න පුළුවන් නම් ඒ අවබෝධයේ ඇතිව ඒකාග්‍රතාවය ඒ අවබෝධයේ ඇතිව වීරය කරන්න පුළුවන් නම් තමයි ඒ ධර්මතා බොජ්ජංග ධර්ම හැටියට කෙලස් නසන්නට අපට උපකාර වෙන්නේ. එහෙම නැත්නම් යම්කිසි සුඛ සෝමනස්ස තත්වයක ගතසිත පවත්වා ගන්න උදව් වෙන්න පුළුවන්. ඒවා තමයි ධානා කියලා කියන්නේ. ධානවලදී ඒ සුඛ සෝමනස්යන් ආස්වාදනය කරමින් පවතින්නට පුළුවන්. ඒ නිසා තමයි ධානය කියලා කියන්නේ ditta ධම්ම සුඛ විහරණයක් හැටියට බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ. කායිකවත් මානසිකවත් සුවදායක අත්දැකීමක් විඳීම පමණයි ධානයෙන් කරන්නට පුළුවන්. එතකොට ඒක විදර්ශනාවට පාදක කරගෙන අර කියන බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම අවදි කරන්නට පුළුවන් නම් තමයි ඒ ධානය අපට විමුක්තිය සඳහා සහාය වෙන්නේ. එහෙම නොවන තාක්කල් අර වේදිත සුඛය කියන තැන අපි බද්ධ වෙනවා. ඒ වේදිත සුඛයත් එක්කලා අපි ඇලිලා එයින් එයින් ගැලවෙන්නට එයින් මිදෙන්නට අපේ මනස උනන්දු වෙන්නේ නැහැ. ඇයි ඊට එහා දෙයක් නෙමෙයි අපට ඕන කරන්නේ මේ ආස්වාදනීය తත්වය පවත්වා ගන්නට. එතකොට විවේක නිස්සෘත විරාග විරාග නිස් ඊළඟට නිරෝධ නිස්සෘත නිරෝධ කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් හටගත් හටගත් තැනම බිඳී යන අනිත්‍ය ධර්මය නිසා නමුත් බිඳන බිඳන සැනින් යලි යලි ජනිත වෙනවා ඒ නිසා තමයි අපිට මේකෙන් නිදහසක් නැත්තේ එතකොට යම් කිසි කෙනෙක් නැවත නොහට ගන්නා ආකාරයෙන් මේ සංස්කාර ධර්මයන් නිරුද්ධ කරන්නට සමත් නම් කොහොමද නොහට ගන්න ආකාරයෙන් කියන්නේ හටගත් ධර්මතාවය අනිත්‍ය ධර්මය සමග නිරුද්ධ වෙනකොට යලි යලි හට ගන්නට තියෙන හේතු ප්‍රත්‍ය අහෝසි කරගන්නට පුළුවන් වුණොත් තමයි නැවත හට ගන්නා తত্ত্বය නවතින්නේ එතකොට නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ මේ ක්ලේශ මූලයන් නිසා නැවත නැවත කෙලෙස් හටගන්නට ඉඩක් තියෙනවා. හටගත් හටගත් ක්ලේශය නිරුද්ධ වුණාට යලි යලි කෙලෙස් හටගන්න. හටගත් හටගත් තෘෂ්ණාව නිරුද්ධ වුණාට නැවත නැවත තෘෂ්ණාව හටගන්න. හටගත් හටගත් අවිද්‍යාව නිරුද්ධ වුණාට යලි යලි අවිද්‍යාව හටගන්න. අන්නේ අවිද්‍යාව තෘෂ්ණා මුල් කොටගෙන අවශේෂ ක්ලේශයන් ජනිත වෙන්නට තියෙන මූලයන් අනුසය අවස්ථා සම්පූර්ණයෙන් අහෝසි කළ තැන තමයි ඒ ක්ලේශයන්ගේ නැවත නැවත ජනිත වීම නිමා වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට අනුත්පාද නිරෝධය නැවත නොහට ගන්නා ආකාරයෙන් මේ ක්ලේශයන් මේ භව පැවැත්ම නිමා කරන්නටයි මේ සිහිය මේ වීරය මේ ප්‍රඥාව කියන ඒ අවබෝධයෙන් ඒවා දියුණු කළොත් විතරයි ඒතනත්තට ඒ බොජ්ජංග ධර්මයක් මාර්ග ධර්මයක් හැටියට කෙලස් ප්‍රහාණය කරන්න උපකාර. එහෙම නොවන තාක්කල් අර දේවල් පවත්වා ගන්නට සුවදායක විදිහට සුඛ සෝමනස්සාකාරයෙන් නඩත්තු කරගන්නට විතරයි ඒතනත්තට ඒ ධර්මයන් උපකාර වෙන්නේ. එතකොට විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත ඊළඟට වොස්සග්ග පරිණාම. වොස්සග්ග කියලා කියන්නේ අත්හැරීම. එතකොට අත්හැරින්නේ කුමක් සඳහාද? නැවත ප්‍රතිලාභයක් ලබන බලාපොරොත්තුෙන් නෙමෙයි මේ සංස්කාර ධර්මයන් નિસරු බව දැනගෙන අත්හරින්නට. එතකොට මේ નિસරු බව දැනගන්නේ ප්‍රඥාවෙන්. අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධව සම්මා දිට්ඨිය ජනිත වීම තුළ තමයි මේ සංස්කාර ධර්මයන් નિસරුයි ඒවා විඳින්නට තරම් ආස්වාදනය කරන්නට තරම් පවත්වන්නට තරම් වැදගත් දෙයක් ඒවා නැහැ කියන බව හරියට තේරුම් ගන්න. එතකොට අන්නේ අවබෝධයේ ඇතිව ඒ වැටහීම ඇතිව මේ සංස්කාර ධර්මයන් අත්හැරීමේ උනන්දුව මත සිහිය වීර ප්‍රඥාව ඒකාග්‍රතාවය මේ ගුණාංග පවත්වන්නට පුළුවන් ඒ චෛතසික ධර්ම තමයි බොජ්ජංග ධර්ම හැටියට මාර්ග ධර්ම හැටියට වර්ධනය වෙන්නේ. මෙන්න මේ විදිහට විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝධ නිස්ෘත වස්සග්ග පරිණාමී කියන මේ ගුණාංග වලින් යුක්ත වෙනකොට තමයි ඒතනත්තාට අවේදිත සුඛය කියන තැනට මනස යොමු එහෙම නොවන තාකල් නිවන් දැකීම කියලා හිතාගෙන අපි කරන්නේ පවත්න්නේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද එක්තරා වේදිත සුඛ සෝමනස්සයන් කායික වශයෙන් මානසික වශයෙන් ඒ සුඛ සෝමනස්යන් ලබන්නට තමයි අපි අවසානයේ සමත භාවනා විදර්ශනා භාවනා කියන දන් දීම සිල් රැකීම භාවනා කිරීම කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව මේ සමස්ත නිර්වාණගාමිනී මාර්ගය සඳහා දේශනා කරලා තියෙන සමස්ත සම්‍යක් ප්‍රතිපදාවම ආරෂ්ඨාංග මාර්ගය සමචරයාව මේ සියල්ලක් අපි ධර්මානුකූලව හෝ පුහුණු කරන්නේ කුමක් සඳහාද අර කියන වේදිත සුඛ සෝමනස්යන් විඳීමේ අපේක්ෂාවෙන් තමයි මූලිකව අපි ඒව කරන්නේ බොහෝ කාලයක් පවත්වාගෙන යනකොට තමයි අපේ මනස මේවයින් මිදෙන්නේ නැත්තේ ඇයිද කියලා සොයනකොට තමයි අපිට දැනෙන්න ගන්නේ ඇත්තටම අපි විදර්ශනා භාවනා කළත් අපේ මනස අපේක්ෂා කරලා තියෙන අවේදිත ඒ කියන්නේ විඳිය යුතු නැති එහෙම නැත්නම් විඳිය නොහැකි විඳිය නොහැකි සුවයක් තමයි සැබෑ නිර්වාණය කියලා කියන්නේ. ඉතින් ඒක අපි උදාහරණ වශයෙන් මීට කලිනුත් පැහැදිලි කරලා තිනවා තථාගතයන් වහන්සේ දේශනා කළ උදාහරණම අරගෙන කියන්නේ කුෂ්ඨ රෝගියෙකුට කුෂ්ඨය කසනකොට ඇතිවන සුවය එතරම් සුවයක්. ඒ කුෂ්ඨයට ප්‍රතිකාර කරලා ඒක රෝගේ අහෝසි වුනහම ඒකට අපි කියන්නේ සුව උණයි කියලා. එතකොට කුෂ්ඨේ කසන වෙලාවට යම්කිසි විඳින සුවයක් තියෙනවා. හැබැයි විඳින සුවය නිසා රෝගය උත්සන්න වෙනවා, ඔඩු දුවනවා. හැබැයි ප්‍රතිකාර කරලා ඒක අහෝසි කළාට පස්සේ සුව උණා කියනවා. ඇයිද සුව උණා කියන්නේ? එතන අර කසනකොට දැනෙන විදිහ සුවයක් නැහැ. අත ගන්නවා වගේ හුලම් වදිනවා වගේ හීතල වෙනවා වගේ රත් වෙනවා වගේ ඒ කිසිදු සුවයක් නැහැ. එතන දැනෙන විඳින මොකුත්ම නැහැ. එහෙනම් ඇයිද එතන සුවයයි කියලා කියන්නේ දුක්ඛය නැවත එතන නැති නිසා. තවදුරටත් දුක්ඛය ඒ පීඩාව එතන නැති නිසා. එතකොට අන්න ඒ බඳු අවේදිත සුඛයක් තමයි නිර්වාණය හැටියට සැබෑවට අපි ස්පර්ශ කළ යුත්තේ. නමුත් ඒ අවබෝධය අපි තුල ජනිත වෙන තාක් අපි සමත විදර්ශනා භාවනාව තුළින් පවා අපි සොයන්නේ අපේක්ෂා කරන්නේ දැන් මේ කතා කරන මගේ මනස වුණත් නිරන්තරයෙන් ඒ ඒ කායික වශයෙන් මානසික වශයෙන් ලබන ඒ සුවදායක తත්වයේ සෝමන සෝමනස తත්වය තමයි අපේක්ෂා කරන්නේ ඉතින් ඒක නෙවෙයි අප විසින් අපේක්ෂා කළ යුත්තේ එතනට නොවේයි මම යන්නේ කියන එක නැවත නැවත සිත දැනුවත් කරන්න පුළුවන් අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නොවන හැම අවස්ථාවකම අපිට නොදැනුවත්වම මේ ප්‍රත්‍යඥ ස්වභාවයත් එක්කලා එහෙම නැත්නම් අවිද්‍යාව තෘෂ්ණා මත අපේ මනස ක්‍රියාත්මක වෙන නිසා හැම විටම මොන කරන්නට ගියත් මේ ප්‍රතඥ මනස සුඛ සෝමනස්යන් තමයි අපේක්ෂා කරන්නේ. එතකොට මේ සුඛ සෝමනස්ස වේදනාවන් සුඛ වේදනාවන් සහ සෝමනස්ස වේදනාවන් විඳිනකොට ඒවා ආස්වාදනය කරන්නට ස්වභාවයෙන්ම පෙළඹෙනවා. එතකොට වේදනාපච්චය තණ්හා. දැන් ඔතන අපට පැහැදිලි වෙනවා. දැන් කොහොමද එතකොට දුක්ඛ දෝමනස්යන් ඇති වෙනකොට අපි පැහැදිලි කළා දුක්ඛ වේදනාව ඇති වෙනකොට එය ප්‍රතික්ෂේප කරලා එයින් අපි මිදෙන්නට උත්සාහ කරනවා මිදෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අර දුක්ඛය වෙනුවට සුඛයක් මතු කර ගැනීම. ତොර දෝමනස්ස වේදනාවක් විඳිනකොටත් ওই විදිහට දෝමනස්යෙන් අපිට ඉක්මනට නිදහස් වෙන්නට ඕන වෙනවා. මොකටද සියල්ලෙන් නිදහස් වෙන්න හෝ සියල්ලත් හරින්න හෝ නෙමෙයි අපිට ඕන වෙන්නේ දොම්නස වෙනුවට සොම්නස මතු කරගන්න. සොම්නස පවත්ව ගන්න. සොම්නස තියා ගන්නට. දැන් එතකොට එතන තියෙන්නේ මොකද්ද? අර කියන තෘෂ්ණාව. එහෙම ඒ නිසා දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා ඇති වෙනකොට ප්‍රතඥන సంతානේ ඇති වෙන්නෙම අර කියන තණ්හාවමයි. ඊළඟට උපේක්ඛාව. දැන් උපේක්ඛාව කියලා කියන්නේ දුක්ඛ දෝමනස්ස දෙකෙන්ම විනිර්මුක්තයි. ඒ කියන්නේ සුඛ දුක්ඛ දෙකෙන්ම විනිර්මුක්තයි. සැපයක් කියලා ගන්නත් බෑ දුකක් කියලා ගන්නත් බෑ. ඒ මධ්‍යස්ත ගතියනේ උපේක්ෂාව කියලා සෝමනස්සයක් කියලා ගන්නත් බෑ, දෝමනස්සයක් කියලා ගන්නත්. එතකොට ඒකට කොහොමද තණ්හාව ඇති ඒකට තණ්හාව ඇති දැන් අධික කායික පීඩාවක් විඳිනකොට ඒතනත්තා උත්සාහ කරනවා ඒ පීඩාවෙන් මිදෙන්න. පීඩාවෙන් මිදලා ආස්වාදනීය තත්වයක් ඒතනත්තාට නැතත් අඩුතරමින් අර පීඩාව දුරු කරගන්නට පුළුවන් නම් ඒ පීඩාව දුරු වී මාත්‍රය පවා ඒ ඇතිවෙන මධ්‍යස්ත ගතිය පවා ඒක මහා සහනයක් හැටියට ආස්වාදනය කරනවා. එතකොට වෙනත් අවස්ථාවක ඒක ආස්වාදනය කරන්න තරම් එතන අපිට දැනෙන්නේවත් නැහැ. හැබැයි මේ අවස්ථාවේ අපිට උපේක්ෂාව කියන තැන අපට ඇලෙන්නට බැඳෙන්නට සුදුසු තත්වයක් හැටියට දැනෙනවා. ඇයිද? මෙතෙක් විඳපු බරපතල පීඩාවට සාපේක්ෂව මේ මධ්‍යස්ථ තත්වය බොහෝ ප්‍රේමනාපාකාරයෙන් අපට දැනෙන්න එතකොට ධම්නසක් විඳිනව මෙතෙක් වේලා අපිට 아무තු සොම්නසක් විඳින්නට දෙයක් නැහැ. හැබැයි මේ ධම්නස ටිකක් අඩු වෙන, මධ්‍යස්ත වෙන තත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒකම සහනයක් හැටියට අපිට දැනෙනවා. එතකොට ඒ සහනය අපි අපේක්ෂා කරනවා. ඒක ආස්වාදනය කරනවා. ඒකට අපි බැඳෙනවා. එතකොට අන්න ඒ විදිහට අපි සාපේක්ෂව දුක්ඛ දෝමනස්යන්ට සාපේක්ෂව අපි උපේක්ෂාවත් එක්ක බැඳෙනවා. උපේක්ෂාව අපේක්ෂා කරනවා. ඒකට ඒක ආස්වාදනය කරනවා. එතකොට අනිත් වෙලාවක ගත්තොත් ඒ කියන මධ්‍යස්ථ తত্ত্বය අපිට එච්චර විඳින්නට දෙයක් එතන දැනෙන්නේ නැහැ. ඒ නිසායි උපේක්ෂා කියලා කියන්නේ. නමුත් ඒවත් අපිට ඇති වෙන 아무තු සහනයක් ලැබුණ නැති වුණත් අපෝයි මේ පීඩාව අඩු වෙච්ච එකක් ලොකු දෙයක්. මට 아무තු ප්‍රතිලාභයක් ලැබුණ නැතුවට කමන්නේ මේ වෙන්න ගිය අලාභය වැලකිච්ච එක හොඳටම ඇති. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් වැඩි කරගන්න ප්‍රතිලාභ ලබන්න. එතකොට ප්‍රතිලාභයක් ලැබුණ නැතිනම් පුද්ගලයෙකුට ඒක සතුටු වෙන්නට කාරණයක් නෙමෙයි. ප්‍රතිලාභයක් ලැබුණ නැත්තම්. හැබැයි Tamanට ලොකු අලාභයක් වෙන්න ගිහිල්ලා ඒ අලාභය වැළකුණොත් එතන විතරක් තෘප්තිමත් වෙනවා නෑ නෑ අමුතු ප්‍රතිලාභයක් නැති වුණත් කමන්නේ මට මේ අලාභය වැළකිච්ච එකම ලොකු දෙයක් එතකොට ඔහුට තෘප්තිමත් වෙන්න සතුට වෙන්න මොකුත් හම්බ වෙලා නැහැ ඉතින් හම්බ වෙලා නැත්තම් ඔහුට හම්බ නොවුණු తත්ත්ව වෙනත් අවස්ථාවලදී ආස්වාදනීය తත්වයක් නෙමෙයි. ඒ මොකුත් ලැබුණ නැහැ කියන එක. හැබැයි තියන දේ නැති වෙන්නට ගිය අවස්ථාවක ඒකම ලක්වා ගන්නට පුළුවන් වුණොත් ඔහුට කිසිවක් නොලැබුණත් කමක් නැහැ මේ නැති වෙන්නට ගිය එක එසේ නොවි ඒ වෙන්නට ගිය විනාශය වෙන්නට ගිය පීඩාව ඒක වළක්ව ගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක් කියන ස්වභාවයෙන් ඒතනත්ත අර මධ්‍යස්ථ තත්වයක් උපාදානක එහෙම නැත්නම් එයත් ආස්වාදනය කරන්නට පෙළඹෙනවා මෙන්න මේ විදිහට සුඛසෝමනස්සයන් ඍජුවම අපි තෘෂ්ණාවෙන් ග්‍රහණය කරනවා දුක්ඛ දෝමනස්ස උපේක්ෂාවන් අපි දුක්ඛ දෝමනස්ස දෙක පාදක කොටගෙන සුඛය සොයන්නට පෙළඹීම නිසා අපි තෘෂ්ණාව ඇති කරගන්නවා උපේක්ෂාව කියන එක සාපේක්ෂ වශයෙන් අපි ආස්වාදනය කරන අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන තත්වයක් බවට පත් වෙනවා මේ විදිහට සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන මේ පංචවිධ ආකාරයෙන් ඇතිවෙන වේදනාවම නිසා තණ්හා වේදනා පත්‍ය තණ්හා ඔය පස්සාකාර වේදනාවම තණ්හාව ජනිත කරන්නට පදනම් වෙනවා. ඉතින් තණ්හාව ජනිත කරන්නට පුළුවන් වෙන්නේ ඒවා පිළිබඳව අවිද්‍යාව මුල් කොටගෙන සිතන තාක්කල් පමණයි. වැරදි විදිහට ඒ කියන්නේ ඒවායි ආස්වාදනය කරන්නට දෙයක් තියනවාය විඳින්නට දෙයක් තියනවාය පවත්වන්නට දෙයක් තියනවාය වැදගත්කමක් තියනවාය කියලා ඒ විදිහෙන් වැරදි දෘෂ්ටියකින් වැරදි මනෝභාවයකින් වැරදි ආකල්පයකින් දකින්නතා තමයි අපිට මේ හැම දෙයකම ආස්වාදයක් පෙනෙන්නට ගන්න. එහෙමනම් තණ්හාව පදනම් වෙන්නේ අවිද්‍යාව මතයි. එතකොට යම්කිසි කෙනෙකුට මේ මේ නැවත නැවත මේ පස්සාකාර වේදනාව නිසා ඇතිවෙන තණ්හාව එහෙම නැත්නම් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් මේ සයාකාරයකින් ඇතිවෙන මේ කියන තණ්හාව දුරු කරන්නට ඕන නම් ඒතනත්තාට එය දුරු කළ හැක්කේ අර අවිද්‍යාව අඩු කරගන්නා ප්‍රමාණයත් එක්කලා ඉතින් මේ විදිහට මේ පටිච්ච සමුප්පාද කතාවෙහි බුදුරජාණන් වහන්සේ භව තුනක් සම්බන්ධ වෙන අංග 12ක් පෙන්වා දෙනවා. ඒ අංග 12ක් වශයෙන් පෙන්වන්නේ සංසාර ප්‍රවෘත්තිය සසර පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ නාම රූප වශයෙන් අන්‍යෝන්‍යව බද්ධ වෙලා කියලා පෙන්වා දෙන්නට. ඉතින් ඒ காரணා 12න් අපිට මේ භව ගමන පවත්වන්නට මූලික වෙන காரணා දෙකක් තියෙනවා. අවිද්‍යාව සහ තෘෂ්ණාව. එතකොට ඒ කාරණා දෙක අහෝසි කිරීමට සමත් වෙනවා නම් තමයි ඒ සමස්ත සංසාර ප්‍රවෘත්තිය අපිට නිමා කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට අවිද්‍යාව වගේම මේ කියන තණ්හාව මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය ඊටාම ප්‍රබල සම්දිස්ථානය. අර පෙර භවයේ ඇති වුණු අවිද්‍යා කර්ම නිසා ප්‍රතිසන්දි විඥානය හටගත්තා ප්‍රතිසන්දි විඥානය හටගත් තැන ඉඳලා නාම රූප සලායතන පස්ස වේදනා ඒවා ස්වභාවික ක්‍රියාදාමයක් හැටියට අර పూర్ව ධර්මයන්ගේ ඵල ධර්ම හැටියට ඒවා ක්‍රියාත්මක වෙනවා එතනින් පස්සේ අභිනවයෙන් තවත් ආත්ම භාවයක් ජනිත කරන්න මෙතනින් ඔබට සක්‍රිය වෙන්නට අභිනව හේතු ධර්ම හැටියට නැවත ජනිත වෙන ප්‍රධාන ධර්මයක් තමයි වේදනාපච්චය තණ්හා කියන තැන. එතනින් තමයි අලුතෙන් ආපහු ඒ භව ගමන ගොඩ නැගෙන්නට නැවත සාධක සම්පාදනය වේ. ඒ නිසා වේදනාව නිසා තණ්හාව හට ගන්නවා කියන තැන මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය ඊටාම අවධානයට ගත යුතු අවබෝධ කළ යුතු වෙනස් කරගන්න දුරු කරන්න උත්සාහ කළ යුතු ප්‍රධානම සංදිස්ථානයක් වෙනවා. හොඳයි එහෙමනම් අපි උපාදාන කියන කාරණේ ඊළඟ සතියේ කතා බහ කරමු. අදට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යමු.